අනාත්මානුපස්සනාවත් හොඳට වැටෙනවා. උපරිම වශයෙන් අනිත්‍ය ලක්ෂණය හොඳට වැටෙනවා. උපරිම වශයෙන් දුක්ඛානුපස්සනාව හොඳට වැටෙනවා. උපරිම වශයෙන් අනාත්මානුපස්සනාව හොඳට වැටෙනවා. අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව. අනාත්මානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානු අනිත්‍යානුපස්සනාව විදිහට මුල හිතාගට අග හිත මොලට හොඳට නැවත නැවතත් මෙනෙහි කරමින් ওই අවස්ථාවේදී ක්‍රියා කරනවා. මුංචිතු කම්මතා ඥානීය අඥානයේ මුල් අවස්ථාවයි. පරිසංඛා අවස්ථාවයි කියන්නේ. මුංචිතු කම්මතා ඥානී ආරම්භ කරන්නා අවස්ථාව. එතකොට ඊළඟට ඒ පටිසංඛා කිව්වේ පටිසංඛා සංඛා කියන්නේ නුවණ. පටි කියන්නේ නැවත. එතකොට නැවත නැවත නුවණ යෙදීම කියන එකයි මේ අනුපස්සනාවේ තියෙන්නේ නැවත නැවත අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමයි සලකා වීමයි මෙන්න මේ අනුපස්සනාවේ සඳහන් මෙය දිනු කරන්නා අවස්ථාවේදී දිනුවටපත් වෙනා අවස්ථාවේදී අපපටි සංකම්පජහති අපපටි සංඛාරයන් නුනුවන මෝහය මෝහය සම්පූර්ණයෙන් අර මුලිනුත් මෝහයේ තැන් තැන් වලදී අඩු වෙලා අඩු වෙලා ගිය මේ අවස්ථාවේදී හොඳටම මෝහය අඩු වෙලා මේ විදිහේ ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවා සදාංග වශයෙන් කඩාගන්නේ නැතුව ලෝකෝත්තර ඥානයක් අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ලෝකෝත්තර ඥානයක් අල්ලා ගැනීමටයි ඉදිරිපත් වෙන්නේ. ඒ අන්තිම අවස්ථාවයි දැන් ඊළඟට පටිනිස්සග්ගානුපස්සනාව. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ සංයෝගා බිනිමේසං සජහති පටිනි පටිනිස්සග්ග විවට්ටානුපස්සනං භාවෙන්තෝ පටිනිස්සග්ගානුපස්සනං කියපු එක මුලදී සඳහන් වුණේ විවට්ටානුපස්සනං භාවෙන්තෝ සංයෝගා බිනිමේසං සජහති විවට්ටානුපස්සනං විවට්ට වට විවට්ට වත්ත කියන්නේ සංසාරේ. විවත්ත කියන්නේ සංසාරයෙන් එහා පැත්ත. සංසාරයෙන් අයින් වීම. ඒකලේ පින මේ විපස්සනා 17කින් සම්පූර්ණ වෙච්ච දියුණුවටපත් වෙච්ච දර්ශනයක් දැන් තියෙන්නේ. ඒ වාගේම ඒ හැම අවස්ථාවකදීම ක්‍රමයෙන් ක්‍රමයෙන් දියුණු වුණා වූ සූරව වැටුණා වූ දියුණු වෙච්ච පැවතුනා වූ සමාධි ශක්තියක් තියෙනවා. ඒ සමාධි ශක්තියෙන් තමයි මේ විවත්ත අනුපස්සනාවට හිත යොදන්න පුළුවන්. එතකොට විවත්තය විවත්තය බලන්න විවත්තය නැවත නැවත බැලීම සිදු කරන්නා වූ ඥානයයි විවත්තානුපස්සනා ඥානය. මේ 17ක්ම ඥාන වට්ටය සම්බන්ධ දේවල්. වර්ථය සම්බන්ධවයි. මේ විවට්ඨානුපස්සනාව කියන එක විවට්ඨේ සම් විවට්ඨේ සම්බන්ධයි. විවට්ඨයයි අරමුණු කරන්නේ. මේ ඥානයට අරමුණු වෙන්නේ විවට්ඨයයි. එතකොට තේරුම් ගන්න ඕන ක්‍රමයෙන් දිනු කරගෙන ආවා වූ ඥානය සමාධිය කියන මේ දෙක මේ අවස්ථාවේදී දිනු වෙලා මෙතෙන්දී අනුපස්සනාව පවත්නකොට අනුලෝම ඥානය ලැබුණා අනුලෝම ඥානයෙන් පසුව විවට්ඨානුපස්සනාව කරන්නව අවස්ථාවේදී ගෝත්‍ර භූ ඥානය පහළ වෙනවා ගෝත්‍ර භූ ඥානයටයි ඥානය ලබන්නා වූ අනුපස්සනාවටයි විවට්ඨානුපස්සනා ඥානය කියලා සඳහන් වෙනවා ඉදර්ශනාව කියලා සඳහන් වෙනවා එතකොට මේ අවස්ථාවට වෙනකොට යෝගාවචරයට නිවන පේන. නිවන පේන. නිවන පෙනිලා ආයි මෙහාට අනිත් පැත්තට පෙරෙන්නේ. නිවන මේ ගෝත්‍ර ඥානයෙන් නිවර්තාන පස්සන රින් නිර්වාණය ප්‍රත්‍යක්ෂව පෙනෙනව අවස්ථාවට පැමිණියෙන් පසුව ඒ යෝගාවචරයාට ඒ යෝගාවචරයාගේ ඥාණයට එහාට යන්නේ නැතුව මෙහාට පෙරලෙන්නේ එතකොට විවට්ටානුපස්සනාවෙන් එහාට තියෙන්නේ ගණන් ගන්න තියෙන්නේ මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර මාර්ග ඥානය. ලෝකෝත්තර හොඳට දිනු වෙච්ච අවස්ථාවේදී ගෝත්‍ර බුහායි ගෝත්‍ර බුහායි තවත් වෙන අවස්ථාවේදී සඳහන් වෙන ඕදානය කියන ඒ ඥානය පහළ වුණායින් පසුව ඒ එක්කම ඇති වෙන්නේ මාර්ග ඥානය ලෝකෝත්තර මාර්ග ඥානය යෝගෝත්තර මාර්ග ඥානයෙන් පසුව ඇති වෙන්නේ ප්‍රඥාණයයි ඊළඟට ප්‍රත්‍යක්ෂාණයයි. විරාගෝ විමුක්ති විරාගෝ විමුක්ති කියලා ඔය වචනේ දෙකයි ඊළඟට තුන් වෙනුව සඳහන් වෙන්නේ විමුක්ති ඥාන දර්ශනය. විරාගය කියන්නේ මාර්ගය. විමුක්තිය කියන්නේ ඵලය. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව. යෝගාවචරයාගේ වැඩ එක්තරා අන්දමකින් සම්පූර්ණ වෙන්නා වූ අවස්ථාව. මෙන්න මේ විදිහට දැන් අපි ප්‍රකාශ කළා 18ක්. විදර්ශනා ක්‍රම 18ක් ප්‍රකාශ කළා නේද? මේ විදර්ශනා ක්‍රම 18 මුල හිතන් නැවත නැවතත් සලකා බලන්න පුරුදු වෙන්න ඕන රහා. මේ විදර්ශනා ඥාන ක්‍රම විදර්ශනා අනුපස්සන විදර්ශනා ක්‍රම වලින් දියුණු වෙන්නේ ඥානයයි සමාධියයි කියන මේ දෙකයි. ඥාන සමාධි කියන මේ දෙක දියුණුනේ නැත්නම් විදර්ශනාවෙන් ඵලක් ඇත්තේ නැහැ. විදර්ශනාවෙන් ඵල ලබා ගැනීමට නම් මේ ඥාන සමාධි ඥාන කියන මේ දෙක සම්පූර්ණ වෙනවා. සමාධියෙන් ඥානයේ සහවුරු වෙනවා. ඥානයේ සහවුරු වීමෙන් කෙලෙසුන් කැඩෙනවා. කෙලෙසුන් කැඩෙනවා. මෙන්න මේ පත්‍යයන් සඳහන් කරන්න දෙන්නේ මේ විදර්ශනා ඥාන 18 විදර්ශනා භාවනා ක්‍රම 18 යම් යෝගාවචරයේ සම්පූර්ණ කරනොත් කරගත්තොත් කරගත්තොත් ඒ යෝගාවචරය ප්‍රත්‍යඥයේ කියන්නේ ආර්ථත්වයට සම්බන්ධ සලකා ගන්න ඕනේ මේ 18 හොඳින් සම්පූර්ණ කරගත්තොත් නිවන ප්‍රත්‍යක්ෂ ලෝකෝත්තර මාර්ගයේ අපි ඒ වාගේම ආර්ථත්වයට සම්බන්ධ පුළුවන් සංසාරයේ කෙටීම. බලාපොරොත්තු වෙන්න ඕන මෙන්න මේ නිසා. මේ ඥාන ක්‍රම 18 හොඳට තේරුම් අරගෙන දැන් මුල පටන් දවස් කීපයකම සඳහන් කළා මේවා ලැබෙන හැටි ඒ අවස්ථාවල් සඳහන් කළා සම්පූර්ණවම විදර්ශනා ක්‍රම හිතේ සම්පූර්ණ කරගත්තොත් දියුණුවට පත් කරගත්තොත් ඒ අත්කට ලැබෙන ප්‍රතිඵල ටිකයි ඒ ප්‍රකාශ වෙන්නේ. එනිසා මේ යෝගාවචර පිළිස සතුට වෙන්න ඕන. තමන්ට තමන්ගේ ඥාන දියුණුව සම්පූර්ණ කර ගැනීමට උපකාර වන්නා වූ ක්‍රම 18ක් අපට තේරුම් ගන්න ලැබුණා. අප බලාපොරොත්තු වන්නා වූ ඒ උත්තමාර්ථය සාරසා ගැනීමට ඉවතීගේ ඇති වූ සිවසිලි ඇතිව යන්නේ ඉක්මන් නොයි නුවණ හොඳට යොදමින් සමාවට හේතු වන දේවල් වලින් හිත අයින් කරගන්න. කෙලෙසුන්ට ඉඩ නොලැබෙන හැටියට හිත රැකගෙන ඉස්සරහට ගමන් කරනවා නම් මේ විදර්ශනා ක්‍රම 18 ප්‍රතිඵල සහිතව තමන්ගේ අභ්‍යන්තරයේ දිනු කර ගන්නට පුළුවන්. අර දෙමින් අර කියාපු අර මුලින් කියාපු ඒ කරුණ ටික සම්පූර්ණ කරගෙන මේ ක්‍රමවල හිත යොදන්න ඕනේ. අද ටිකක් භාවනාව කළා ඊට පස්සෙන්ද තවත් ටිකක් ඊට පස්සෙන්ද තවත් ටිකක් අතරෙදි කෙලෙස් වලට යට වුණා ආයි නැවත දවසක ආයි පටන් ගත්තා. එහෙම වුණොත් මේක සම්පූර්ණ වුණා කියලා කියන්නේ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යයි. සම්පූර්ණ කරගත්තොත් ඒ කාන්තයෙන්ම ජයගත්තා වෙනවා. නියම ජයග්‍රහණය. කියන්නේ නැවත පරාජයකට පැමිණෙන්නේ නැති ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් නියම අන්දමට සම්පූර්ණ කරගත්තොත්. ඒ නිසා මේ තරම් ඕනෑකමින් මේ තරම් වචන පාවිච්චි කරලා මේ ටික කියන්නේ නිකම්ම මේ විදර්ශනා ක්‍රම එක කනකින් අහගත්ත අනින් කනින් පිටකලා වුණොත් හොඳ නැහැ. මේක ක්‍රියාවේ යොදවන්න ක්‍රියාවේ යොදවන්න මහන්සි ගන්න ඕනේ. එදෙව්වොත් ඉවසිලි සහගතව ඉක්මන් නොවි කෙලෙසුන්ට ඉඩ නොලබා නොදී එතකොට හොඳට අප්‍රමාදව නොකඩවා මේ කටයුතු ටික ගෙනිච්චොත් අන්න ඒ අත්තන්ට ඒකාන්තයෙන්ම ඡායග්‍රහණය කරගන්නට පුළුවන් ලබාගත්තා වූ වරිණාක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නවා වෙනවා කියලා හිතන්න පුළුවන් ඒ නිසා මේ යෝගාවචර විසාද සලකා ගන්න ඕන අද දවසේදී අද පොයි දවසේ ඉදිරියට තියෙන්නේ වෙසක් පොය පසුබස්ස මේ වෙසක් පොය දරා පොය ඒ නිසා අද දවසේදී මේ මේ බණ ටික කලින් කියාපු බණක් මේකට එකතු කරගෙන මේ ඥාන 18ම භාවනා 18ම හොඳට හිතට අරගෙන දියුණු කරගෙන තම තමන් ලබාගත් ආ වූ යම් කිසි ගුණ ධර්ම පන්තියක් නැත්නම් ඒ ධර්ම පන්තිය තවත් එහාට මතු මත්තට දියුණු කර ගැනීමට දියුණු කර ගැනීමට මේ ක්‍රමයේ කාන්තෙන් උපකාර වේවා ගැන අදහස තියාගන්න ඕන තමන් ප්‍රාර්ථනා කරන්න වන්දනට මේ විදර්ශනා ඥාන ක්‍රමයන් දියුණු කරගෙන ගොස් අපේ මාදව භාවනා මේ ලබා ගන්නට පුළුවන් ඥාන සම්පූර්ණ කරගන්න සියලුම ඉවර කරගෙන සාන්තව සමා මහණන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට සමර්ථ වෙමුවා කියලා.